ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම මේ ලෝකයේ පහළ වීම ඉතාම දුර්ලභයි. ඒ දුර්ලභව පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම දේශනා කරන ඒ උතුම් දහම් පණිවිඩයක් ලෝකයේ දුර්ලභයි. ඒ උතුම් ධර්මයේ තුලින් කාට කාටත් තම సంతానගත දුක් සංతాපයන් නිවා ගන්නට පුළුවන්කම තියෙනවා. නුවණැත්තන් තම තමා තුළ ප්‍රතිවේධ කිරීම තුළින් මේ උතුම් ධර්මය හා එකතුව තමන්ගේ ජීවිතය හැම කල්හි නිවීමට ලක් කරගත්තා. අපටත් මේ උතුම් සද්ධර්මය නිවීම සඳහා භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන් බොහෝ කාලයක් අපිට හිතසුව පිණිස පවතින උතුම් වූ පණිවිඩයන් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. නැතිනම් උතුම් ශාසන ධර්මයක් අපිට පෙන්වා දීලා තියෙනවා. ඒ ශාසන ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිත කරන්නට පුළුවන්කම තියෙනවා. අපි සාකච්ඡා කරන්නේ ඒ ධර්මය අපේ ජීවිතයට ප්‍රායෝගික ලෙස භාවිත කිරීමේදී අපි කොහොමද අපේ මානසිකාරය හසුරවා ගන්නයි කියන කාරණාව. ඒ සඳහා අපි උපයුක්ත සූත්‍ර දේශනාවක් භාවිත කළා. ඒ තමයි ගිරිමානන්ද සූත්‍රය කියලා කියන්නේ. අපි නිතර දෙවේලි භාවිත කරන සූත්‍ර දේශනාවක්. ඒ වගේම බොහෝ වෙලාවට මහා ගැඹුරු අරුත් ඇති සූත්‍ර දේශනාවක් වුණත් අර්ථය පිළිබඳව බොහෝ දෙනෙක් එතරම්ම සැලකිල්ලක් නොදක්වා නිතර සජ්ජායනා කරන දෙයක් හැටියටයි අපි ගිරිමානන්ද සූත්‍රය දකින්නේ. ඉතින් ගිරිමානන්ද සූත්‍රයේ අසනීප තත්වයට පත්වන ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට පහදා දෙන ලෙස භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළ දස සංඥාවන්ගේ පළවෙනි සංඥාව පිළිබඳව අපි සාකච්ඡා කරේ. ඒ තමයි අනිච්ච සංඥා කියලා කියන්නේ අනිත්‍ය අනුව දකින්නකම. යම් කෙනෙකුට අනිත්‍ය අනුව තම මානසිකාරයේ පැවැත්වීම එමත් නැතිනම් අනිත්‍ය අනුව දකින්නකම කියන කාරණාව උපදවා ගැනීමේදී සංඥාවක් විදිහට ඒක පුරුදු කිරීම වැදගත් කියලා අපි සිහිපත් කළා. සංඥාවක් විදිහට කියලා කියන්නේ අපි හඳුනා ගන්න ආකාරයෙන් සංඥාව කියලා කියන්නේ එතකොට අනිත්‍ය සංඥාව කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව අනිත්‍ය ලෙස අපි ඇති කරගනු ලබන හඳුනා ගැනීම. ලෝකයේ තුල සාමාන්‍යයෙන් අපිට තියෙන නිත්‍ය සංඥාවක් ඒ කියන්නේ ලෝකේ පවතිනවා. තියෙනවා. ඔබ ඇස් දෙක පියාගත්තාම ඔබට ඔබ આવට තියෙන මුළු සමස්ත ලෝකයේ පිළිබඳවම අදහස් සංකල්ප ගොඩාක් ඔබේ හිතට ගලාගෙන එනවනේ. අන්න ඒකට තමයි නිත්‍ය සංඥාව කියලා කියන්නේ. ඔබ ලෝකය හඳුනාගන්නේ පවතින දේවල් විදිහට. ඇස් සමෝට පෙනෙන රූප, කනට ඇහෙන ශබ්ද, ඒ සියල්ලම ඔබ භුක්ති විඳින්නේ ලෝකෙ තුල ඉතිරි වෙච්ච දේවල්, ඒවා තවදුරටත් තියෙන දේවල්, අනාගතයට විඳින්න පුළුවන් දේවල් හැටියට කල්පනා කරලා. මේ ත්‍රිකාල වර්තී ලෝකයේ පිළිබඳව භුක්ති විඳින අපට හැම තැනකම මේ නිත්‍ය සංඥාවේ සෙවණැල්ල එහෙම නැතිනම් නිත්‍ය සංඥාවේ ප්‍රයෝගය යෙදිලා තියෙනවා. ඒ නිසා අපිට මේ නිත්‍ය සංඥාව අද දවසේදී දුරු කරගන්නට අවශ්‍ය ක්‍රමය විදිහට අපි හඳුනාගත්ත අනිත්‍ය සංඥාව භාවිත කිරීම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් අසුරු සනක් ගන්න මොහොතක් නම් අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරනවා නම් ඒ ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් ඇටියට. ඒ වගේම මහ විශාල ආනිසංස ධර්ම රාශියක් ලැබෙන දෙයක් හැටියට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දානයකටත් වඩා ආනිසංසදායක දෙයක් හැටියට වර්ණනා කළ දෙයක් තමයි අසුරු සනක් ගන්න මොහොතක් නමුත් කෙනෙක් අනිත්‍ය සංඥාව මෙනෙහි කරනවා නම් ඒක තරම් වැදගත් නිසායි එහෙම දේශනා කළේ ඒ කියන්නේ කුසලය ලෞකික කුසල විපාකයක් සඳහාම හේතු වෙන නිසාම නෙමෙයි ඒ ලෝකෝත්තර කුසලයට උත්සාහවත් වීම කියන දෙයට දිය යුතු වටිනාකම දැක්වීම සඳහා ඉතින් පින්නතුනේ අපිට මේ ලෝකෝත්තර මාර්ගයකට ප්‍රවිෂ්ඨ වෙන්නට අවශ්‍ය මේ සංඥා භාවිතය පිළිබඳව අපි හඳුනා ගැනීමේදී අපි තේරුම් ගත්තා අනිච්ච සංඥා සූත්‍රයේහි තියෙන වැදගත්කම. අනිච්ච සංඥා සූත්‍රයට අනුරූපීව අපි කතා කළා රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥා සංස්කාර විඥාන ධර්මයන් අනිත්‍යයි කියන දේ පිළිබඳව. එතනදී අපි අවසාන ලෙස සාකච්ඡා කළේ විඥානය කියන කාරණාව. එතකොට විඥානයේ තියෙන අනිත්‍ය භාවය. අවිද්‍යා කර්ම තණ්හා කියන මේ ධර්මයන් නිසා විඥානය හටගන්න හැටි. ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේ සකස් වන ආකාරය පිළිබඳව අපි එතනදී කතා කරන්නට යෙදුණා. ඒ ඔස්සේ කරුණ විමසනකොට අපිට ධර්මයේ තුල විවිධ පරයයන් දකින්නට පුළුවන්කම තියෙනවා. මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානයේහි සකස් වීමත් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපයේහි සකස් වීමත් පිළිබඳව විමසා බලනකොට ඒ ධර්මයන් පිළිබඳව අපි ගවේෂණය කරනකොට මොනතරම් මේ ධර්මයන් අතර ප්‍රත්‍ය සම්බන්ධතාවයක්ද තියෙන්නේ අපි කෙනෙක් පුද්ගලයෙක් හැටියට කල්පනා කළාට ඒ අතර තියෙන මේ ධර්මතාවය මොනතරම් සියුම්ද කියන එක පිළිබඳව අපිට ඒ ධර්ම පිළිබඳව සම්මර්ෂණය කිරීමේදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම අපිට පටිච්චසමුප්පාදයේ පිළිබඳව විමසා බැලීමේදී මේ නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය සකස් වීමත් විඥානය නිසා නාම රූපයන්ගේ පැවැත්මක් කියන කාරණාව ගැන ගැඹුරින් සිදු කෙරෙන සාකච්ඡා දකින්න පුළුවන්කම තියෙනවා. හරියට බටමිටි දෙකක් එකකට එකක් හේතු වෙන විදිහට හේතු කරලා එකක්වත් නොවැටි තබා ගන්නවා වගේ මේ විඥාණය මේ ප්‍රවෘත්තියක් විදිහට කියන පැවැත්ම විදිහට නාම රූපයටත් නාම රූපය විඥාණයටත් හේතු වන ආකාරය ගැන එහිදී අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් මේ කස්සේ මේ ඇඟ ඇතුලේ කෙනෙක් පුද්ගලයෙක් සත්වයක් ජීවත් වෙනව නෙමෙයි නාම රූපය නිසා විඥානය පවතිනවා විඥානය කියන දේ නාම රූපයේ සැකස්මට ප්‍රත්‍ය වෙලා තියෙනවා කියන එක එතකොට ඒ කාරණාව තේරුම් ගැනීමේදී කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා ඒ වගේම අපිට තවදුරටත් මේක ගැඹුරින් ගවේෂණය කරනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා විඥානය නිසා නාම රූප ධර්මයන් හටගන්නවා යයි කියනකොට විවිධ පරයයන් ඒ සඳහා භාවිත වෙලා තියෙන ආකාරය අපි විඥානපච්චා නාම රූපං කියනකොට ඒ සෑම තැනකදීම නාම රූප කියන විග්‍රහය එකක් බවට පත්වන්නේ නැහැ. ඒ වගේම විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා සලආයතනං කියලා කියනකොට එතන තැනක චත්තායතනං කියලා භාවිත වෙනවා. ඒ භාවිත වීම තුළ නාම රූප කියන විග්‍රහය එකක් නෙමෙයි. ඒ කියන්නේ විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා සලආයතනං කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන හට ගන්නවා කියනකොට විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප හට ගන්නවා කියන එකම නෙමෙයි ඒ හටගත්ත නාම රූපයම නෙමෙයි අර්ථ ගන්නන්නේ නාම රූප පත්‍ය සලආයතන කියනකොට. එතකොට විඥානය නිසා හට ගන්නවා කියන නාම රූපය වෙනම විග්‍රහ කරනකොට නාම රූප නිසා සලආයතන සැකසෙනවා යයි කියන තැනදී ඒ නාම රූප වෙනම විස්තර කරනවා. ඒ කියන්නේ ඒක කාරණා දෙකක් විදිහට වෙන්වෙන් වශයෙන් බෙදා දැක්වීමක් අපට ධර්මයේ තුල දකින්න පුළුවන්කම තියෙනවා. ඒකට දැන් විඥානපච්චා නාම රූපං කියනකොට විඥානයේ නිසා නාම රූප හට ගන්නවා කියලා කියනකොට විපාකාදී ධර්මයන් තුළදී මේ විඥානය නාම රූපයන්ට ඇති කරන ප්‍රත්‍යවීම තමයි එතනදී කතා කරන්නේ. එතකොට එතනදී නාමය සහ රූපය කියලා කොටස් දෙකක් තියෙනවා. මොකක්ද එතන නාමය කියලා කියන්නේ වේදනා ස්කන්ධයක් සංඥා ස්කන්ධයක් සංස්කාර ස්කන්ධයක් තියෙනවා නම් මේක තමයි නාම ස්කන්ධ කියලා කියන්නේ නැතිනම් නාම ධර්ම කියලා කියන්නේ. එතකොට මේ වේදනා සංඥා සංඛාර කියන මේ ස්කන්ධ ධර්මතා තුන නාම ධර්මතා. නාම ස්කන්ධ. බුදුරජාණන්සේක විභංග ප්‍රකරණයේදී පරිසම්පාද විභංගය තුළ පැහැදිලි කරන කාරණාවක්. එතකොට මෙන්න මේ නාම ධර්මතා තුනක් තියෙනකොට එතකොට එතන මොකද්ද රූපය කියලා කියන්නේ. ඊට පස්සේ රූපය කියන එක පිළිබඳව වෙනම විග්‍රහ කොට දක්වනවා. මොකද්ද එතන දැන් විඥානපච්චය නාම රූපං කියලා නේ කිව්වේ. එතකොට මොකද්ද මේ කියන නාම රූපේ? මේ මොකද්ද මෙතන තියෙන දැන් නාමය නම් වේදනා සංඥා සංඛාර රූපේ නම් මොකද්ද? එතකොට එතන තියෙන රූපය තමයි චක්ඛායතනස්ස උපච්ඡයෝ සෝතායතනස්ස උපච්ඡයෝ ඝානායතනස්ස ජීවායතනස්ස කායයතනස්ස උපච්ඡයෝ ඒ වගේම යම්තාක් වෙන තව චිත්තජ රූප තියෙනවා නම් ඒ සියල්ලම රූපේ හැටියට විස්තර කරනවා ඒ කියන්නේ චක්ඛායතනස්ස උපච්ඡයෝ කියලා කියන්නේ ඇසෙහි උපච්ඡය ඇසෙහි සකස් වීම කියන දේ කනෙහි සකස් වීම කියන දේ නාසය සකස් වීම දිවෙහි සකස් වීම කයෙහි සකස් වීම කියන දේ දැන් විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා තමයි පෙනුනේ මේ ප්‍රසාද රූප ටික උපදවන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රසාද රූප ටික මේ විදිහට උපදවන්න පුළුවන්කම තියෙන විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙන නිසා මේ හිත අපි සරලව කිව්වොත් එහෙම හිත මේ නාම රූපයට බැසගෙන පවතින නිසා මේට අනුරූපව පවතින නිසා තමයි ඒ හිතට අවශ්‍ය විදිහට මේ නාම රූප ධර්මතා ටික පවතින්නේ ඒකට වෙනස්ව ගිහිල්ලා පවතින්නේ නෑ දැන් ඔය හිතෙන් ඔක වෙනස් කළොත් එහෙම ওই නාම රූප ධර්මතා ටික වෙනස් වෙනවා දැන් ඕලාරික මට්ටමින් අපි කතා කළොත් ඕලාරික කියන්නේ රළු මට්ටමේ ඉඳලා අපි කතා කළොත් අපිට පේන්නේ දැන් තරහ ගියපු කෙනෙකුගේ මූණේ ස්වභාවය පැහැේ ඉඳලා සියල්ලම වෙනස් වෙනවා රාගයක් ඇති වෙන කෙනෙකුගේ ඒ ස්වභාවය වෙනස් වෙනවා එතකොට දැන් මේ බොහොම ඕලාරික මට්ටමකින් අපිට ඒක දකින්න පුළුවන්කම තියෙනවනේ කෙන කෙනාගේ ඒ හිතේ ඇතිවෙන චේතනා අනුව හිතේ ඇතිවෙන ඒ සිතුවිලි වල බලපෑම අනුව මේ කය කොච්චර වෙනස් වෙනවද කියලා අපි කියනවා ඒක හිතට අනුව කය වෙනස් වෙනවා කියලා. ඒ වගේම මේ හිතට හඳුනා ගන්න ආදී දැනගන්න ආකාරය අනුව ඒ විඥානන ලක්ෂණයට අනුව ඊට අනුරූප වුණ නාම ධර්මතා ටික පවතින්නේ ඊට අනුරූපීව තමයි. එතකොට මේ රූප ධර්මතාව ටික පවතින්නේ ඊට අනුරූපීව තමයි. එතකොට මේ නාම රූප කියන ධර්මතා දෙකම පවතින්නේ ඊට අනුරූපීව. එනිසා තමයි තරහ යනකොට කෙනෙකුට නිතර නිතර තරහ යන අයගේ රූපය ඒ විදිහට අවලස්සනව ඒ ස්වභාවයන්ට සකස් වෙන්නේ. එතකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා මෙන්න මේ විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියනකොට ඒක මේ රූපේ සකස් කිරීම වශයෙන් උත් ප්‍රත්‍ය වෙනවා. ඒ වගේම මේ ආයතන ටික උපදවීම සඳහා ප්‍රත් වෙනවා. දැන් ඇහැට වර්ණ රූපයක් ගැටුනහම ඒ වර්ණ රූපය ඇහැට පතිත වෙනවා කියලා කියන්නේ චක්කු ප්‍රසාදය කියන තැන තියෙන අර සියුම් උපවත් බව බිඳිලා යනවා කියන එක. චක්කු ප්‍රසාදයේ තියෙන උපවත් ගතිය අර වර්ණ සටහනේ පැමිණීමත් එක්කම පිච්චෙනවා නැතිනම් බිඳිලා යනවා. ඊට පස්සේ අලුතෙන් ප්‍රසාද රූප උපදවන්නට ඕනේ. අලුතෙන් ප්‍රසාද රූප උපදවන්න නැත්නම් ආයේ පේන්නේ නැහැ. නැවත නැවත ඒ ප්‍රසාද රූප අලුතෙන් අලුතෙන් උපදවෙන්නේ නැත්නම් ඇහි පැවැත්මක් පේන්නේ නැහැ. ඒකට නැවත නැවත ප්‍රසාද රූප උපදවන්නේ ඇයි? ඒ උපදවන්න පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? අන්න විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය කරගෙන පවතින නිසා විඥානයේ නාම රූපේ අසුරු කරන නිසා තමයි ඒ ප්‍රසාද රූප නැවත නැවත උපදවන්න පුළුවන්කම තියෙන්නේ. දැන් හිතින් ඒ විඥාණයෙන් උපදවන්නේ මේ එක දෙයක් විතරද? එක ආයතනයක් විතරද? නෑ. සියලුම ආයතනයන්ට අයිති රූප ආයතනයන්ට අයිති ප්‍රසාද රූප උපවත් භවයේ බාහිර ආයතනය ඇවිල්ලා ගෝචර වෙනකොට බිඳින ඒ උපවත් භාවය සෑම මොහොතකම උපද්දන ස්පර්ශ ආයතන පහ පැත්තෙම රූප ආයතන පහ පැත්තෙම උපද්දවනවා නැවත නැවත උපද්දවනවා එතකොට මේ නැවත නැවත ඉපදවීම තුල මොකද වෙන්නේ? බාහිර තියෙන අරමුණකට ගෝචර වෙන්න පුළුවන් පරිසරය මෙතන හදනවා. ඊට පස්සේ සකස් කිරීම සිද්ධ වෙන්නේ මොන විදිහටද කියන එක ඒ සිතේ සිතත් එක්ක එකට උපදින අනිත් චිත්තජ රූපයන්ගෙන් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූපය හදන්නේ ස්ත්‍රියක් විදිහටද පුරුෂයෙක් විදිහටද කියන එකේ සිත හා සමග එකට උපදින ඉතේන්ද්‍රිය පුරුෂේන්ද්‍රිය ආදී රූපයන් තුළින් ඒක තීරණය කරලා තියෙනවා. ඒ වගේම විඤ්ඤාති රූප තුලින් කොහොමද එයා ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව තීරණය කරනවා. ඒ වගේම ඒ තුල පවතින අනිකුත් උපචේසන්තති ජරතාදී ඒ රූප ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට අපිට නාම සහ රූප කියලා කතා කරනකොට මේ රූපය පිළිබඳව මූලික වශයෙන් විඥානපච්චා නාම රූපං කියනකොට විඥාණය මේ නාම රූප දෙක ඇසුරු කරගෙන පවතින ලක්ෂණය අපි දත යුතුයි. ඒක හඳුනා ගන්නකොට අපිට පේනවා මේ රූපය ඇතුලේ කෙනෙක් එක දිගට ජීවත් වෙන මිනිසෙක් ඉන්නව නෙමෙයි. ගයක් ඇතුලේ කෙනෙක් එක දිගට ජීවත් වෙන කෙනෙක් ඉන්නවා වගේ මේ කය ඇතුළට රිංගගෙන මේ ආත්මයක් හෝ කෙනෙක් තියනව නෙමෙයි මේ ප්‍රත්‍ය නිසා නාම රූප ධර්මයන් නැවත නැවත උපදිනවා කියන එක අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉපදෙනකොට මොකද වෙන්නේ? ප්‍රසාද රූප හදනකොට ආය බාහිරින් ඒ ප්‍රසාද රූප වලට අරමුණු ගැටෙනවා ගැටෙනකොට ඒවා බිඳෙනවා බිඳෙන පැත්තට යනකොට ආපහු ඉතින් හිතට දැනගන්න පුළුවන්කම තියෙන ආය අර ප්‍රසාද රූප හදනවා. දැන් මේ හේතුඵල ධර්මක පැවැත්මක් මේ ඔස්සේ තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී දැන් අපි දැක්කා විඥාණයට ප්‍රත්‍ය වෙනවා මොකද්ද මේ නාම රූප ධර්මතා දෙක ප්‍රත්‍ය වෙනවා විඥාණයට මේ කය අසුරු කරගෙන පවතින. ඒ වගේම තමයි ඒ නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙනවා වගේම විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා මේ දෙක අතර අන්‍යෝන්‍ය පැවැත්මක් තියෙනවා නාම රූපේ සහ විඥාණය. අපි ඒ සම්බන්ධයෙන් තමයි පසුගිය දේශනාවන් තුළ සාකච්ඡා කළේ. එතකොට දැන් අද දවසේදී අපි කතා කරන්නේ ඊට වෙනත් පරිබාහිර කාරණාවක් පිළිබඳව. ඒ තමයි දැන් විඥාන ප්‍රත්‍යයෙන් නාම රූපය සකස් වෙනවා කියන කොටයි නාම රූප ප්‍රත්‍යයෙන් සලායතන හදනවා කියන කොටයි එතන තියෙන වෙනස්කම මොකද්ද කියන එක. එතකොට දැන් එතනදී විඥානපච්චයා නාම රූපං කියනකොට එතන නාම රූපේ විස්තර කරපු විදිය තමයි අපි කිව්වේ කොහොමද? චක්කායතනස් උපචයෝ සෝතායතනස් ගාහනායතනස් ජීවහායතනස් කායයතනස් උපචයෝ කියලා කිව්වේ එතන. ඒ වගේම චිත්තජෝ තව රූප තියෙනවා නම් ඒ රූප ගැන කතා කළේ එතනදී. ඊට පස්සේ අපිට දෙවෙනි තැනදී නැවත හම්බුණා නාම රූප පත්‍ය සලායතන. එහෙනම් නැත්නම් නාම රූප පත්‍ය චත්තායතන කියලා අපි කියනකො. චත්තායතන කියලා කියන්නේ හයවෙනි ආයතනය කියන එක. මන ආයතනය කියන එක. එතකොට දැන් නාම රූප ප්‍රත්‍යයෙන් මේක කොහොමද සිද්ධ වෙන්නේ? කියලා අපි බලනකොට එතන නාම රූප මොනවාද කියලා විමසා බලනකොට අපිට පේන එතන නාමයේ බවටපත් වෙන්නේ වේදනා සංඥා සංඛාර කියන ස්කන්ධ ධර්මතා ටික. එතකොට එතන රූපේ බවටපත් වෙන්නේ මොනවාද? එතන රූපේ බවටපත් වෙන්නේ වෙන මොකුත් නෙමෙයි අර චත්තාරෝච මහා භූතා සතර මහා ධාතුව තමයි එතනදී රූපේ බවටපත් වෙන්නේ. සතර මහා ධාතුව. ඒ වගේම යම් රූපං නිස්සාය මනෝ විඥාන ධාතු වත්තති. යම් රූපයක් ඇසුරු කරගෙන මනෝ විඥාන ධාතුව පවතිනවා නම් අන්න ඒ රූපේ වස්තු රූපේ කියන එක. එතකොට එතනදී දැන් නාම රූප පත්‍යා සලායතනං කියනකොට නාම රූපය සලායතනයන්ට උපකාර වෙනවා කියනකොට දැන් එතනදි කියන්නේ ඒ නාමය සහ ඒ රූපය වෙනස් විදිහකට අර්ථ දක්වන අර කලින් නාම රූප අර්ථ දක්වට වඩා නාමයේ පැත්තෙන් ගත්තොත් අපිට කොහොම කතා කළත් වේදනා සංඥා සංකාර ස්කන්ධ කියන්න වෙන නිසා ඒක වේදනා සංඥා සංකාර වි සංකාර කියලා කියනවා. රූපේ පිළිබඳව අර්ථ දක්වනකොට කලින් අර්ථ දැක්වේ චක්කායතන සුපච්චයෝ සෝතායතන සුපච්චයෝ ගහනායතන සුපච්චයෝ ජීවායතන සකායතන සුපච්චයෝ කියලානේ. දැන් මෙතනදී අර්ථ දක්වනවා ඒක ඒ විදිහට අර්ථ දැක්වීමක් සිදු නොකොට සතර මහා ධාතුවත් එවැගේම යම් රූපයක් ඇසුරු කරගෙන පවත්නා මනෝ විඥාන ධාතු යම් රූපයක් ඇසුරු කරගෙන පවතිනවා නම් අන්න ඒ රූපයක් කියන ඒ වස්තු රූපය පිළිබඳව එතනදී පැහැදිලි කරනවා. වස්තු රූපය කියනකොට එතනදී වස්තු රූපය පිළිබඳව අර්ථ දැක්වීම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හදේ වස්තු රූපය, එවැගේම චක්කුසෝත ගාන ජීවහා කාය කියන මේ වස්තු රූප කියන දේවල් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතන මේ සලායතනයට ප්‍රත්‍යවීමක් පිළිබඳව කතා කරන්නේ. සලායතනයට ප්‍රත්‍යවීමක් ගැන කතා කරනකොට අපිට ඇහැට රූපයක් ගැටෙනවා නම් අන්නේ චක්කෝ වස්තු කරගත්ත රූපය හැටියට එතකොට මනෝ විඥාන සිතක් එතන පවතින්නේ චක්කෝ වස්තු කරගෙන. එතකොට අන්න ඒ බඳු තැනක් පිළිබඳව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඊට පෙර චක්කායතනස් උපචයෝ කියලා කියලා දැන් මෙතනදී ආපහු ඒ සලායතනං කියලා කිව්වේ කියලා. දැන් එතකොට මෙතනදී සලායතන කියනකොට චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායයතන, මනායතන කියන මේ ඕනම ආයතනයක් බවට පත් වෙන්නට පුළුවන්කම තියෙනවා මෙතනදී සලායතන කියලා කියනකොට. එතකොට ඒ සලායතන කියලා කිව්වේ ඇයි? එකට එතන අතන ආයතන ගැන කියලා උපචය කියන වචනයෙන් පාවිච්චි කරලා මෙතන සලායතනං කියලා කිව්වේ අර කලින් හටගත්ත ආයතන ටික ඔක්කොම නිර්මාණය කිරීම නෙමෙයි. මෙතනදී ආයතන කෘත්‍යයක් සිද්ධ කිරීම කියනවා. මේක චක්කායතන සුපචයෝ කියලා ඒක හැදෙන පැත්තට තියෙන දේ ගැන නෙමෙයි කතා කළේ. ඒකේ උපචය ගතිය නෙමෙයි කතා කළේ. දැන් මෙතනදී කෙලින්ම කතා කරන්නේ ආයතන කෘත්‍ය සිද්ධ කිරීම කියන දේ. ඒ කියන්නේ දැන් මෙතන රූපය ගැන කතා කළේ ආයතනයකට උපකාර වන රූපය පිළිබඳව කියනකොට මනෝවිඤ්ඤාණ ධාතුව යම් වස්තුවක් ඇසුරු කරගෙන පවතිනවා නම් ඒ වස්තුව කියලා කතා කරේ. එතකොට එබඳු වූ වස්තු රූපයට අවශ්‍ය වන ආයතන කෘත්‍යයක් සිද්ධ කරන පැත්තෙන් තමයි චක්කායතනය කියලා ඊට පස්සේ නම් කරන්නේ. අර විඥාන ධාතුව වස්තු රූපයක් ඇසුරු කරන නිසා තමයි ඒ අදාළ ආයතනය හරහා ඒකෙන් දර්ශන කෘත්‍යයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දර්ශන කෘත්‍ය සිද්ධ වෙන තැනට තමයි ආයතනයක පැවැත්මක් ගැන කතා කරන්නේ. ආයතනයක පැවැත්මක් කියලා කියන්නේ චක්කායතනය කියලා කියන්නේ ඒක. ඒ චක්කායතනයේ පවතින වෙලාවේදී ආයතන කෘත්‍ය කරන්නේ නැහැ සෝතායතනෙ. ඒ කියන්නේ රූපය පේන මොහොතේදී අපිට සද්ද ඇහෙන්නේ නැහැ. ඒකට හේතුව සම්පූර්ණම හිතට ඉන්න පුළුවන්කම තියෙන්නේ චක්කු වස්තුවක පිළිබඳව විතරයි. චක්කුව වස්තුව කරගෙන විතරයි මේ විඥාණයට හිතට පවතින්න පුළුවන්කම තියෙන්නේ. ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්කමක් නැත්තේ නෑ. එතකොට ඒ නිසා කනට ශබ්ද ඇහුණත් එයා දැනගන්නේ සෝත ප්‍රසාදයේ බිඳිලා ගියාට දැනගන්නේ නෑ. දිවට ඒ වෙලාවේ රස දැනුණත් එයා දැනගන්නේ නෑ. නාසයට ගඳ සුවඳ දැනුණත් දැනගන්නේ නෑ. කයට ස්පර්ශ දැනුණත් දැනගන්නේ නෑ. ඇයි? විඥානන කෘත්‍ය කරන මනෝවිඥාන ධාතුව යම් රූපං නිසාය මනෝවිඥාන ධාතුවත් ඇති කියලා කිව්වේ යම් රූපයක් නිසා මනෝවිඥාන ධාතුව පවතිනවාද කියලා ඒ රූපයේ රූපයේ හැටියට එතන විස්තර කරන්නේ. ඒකට අන්න ඒ රූපය තමයි පින්නතුනේ චක්කුව වස්තුව කරගෙන මේ රූප මනෝවිඥාන ධාතුව පවතිනවා නම් අන්න එතනදී තමයි චක්කායතනය කියන දේ උපදවන්න පුළුවන්කම තියෙන. කියන්නේ අනෙක් ආයතන ටිකේ වෙලාවට වෙන්නේ නැතුව චක්කායතනයට විතරක් විඥානන කෘත්‍ය સિદ્ધ කරන බව මේ නාම රූප ප්‍රත්‍ය සලආයතනය සකස් වෙනවා කියන තැන තියෙනවා. දැන් අපිට පුද්ගල බව හැම වෙලාවකදීම ගොඩ නැගෙන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් ටික තුළ අපිට රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගන්ධ සුවඳ විඳිනවා, අපි රස විඳිනවා, ස්පර්ශ විඳිනවා. මේ ක්‍රියාකාරීත්වය තුළ තමයි පුද්ගලයෙක් ජීවත් වෙනවා, පුද්ගලයෙක් පවතිනවා කියලා අපි කල්පනා කරන්නේ. ඒ වුණාට පුද්ගල භාවයේ මේ දේවල් ඇතුලේ අපි මේ විදිහට කල්පනා කරගෙන ගියාට මේ හැමතැනකම තියෙන පිළිතුනේ හේතුඵල ධම. හේතු ටිකක් නිසා හටගන්න ඵලයක්. ඒ වගේම මේ හේතු ටික නැති වෙනකොට ඒ ඵල ධර්මය නැති වෙලා යනවා. යම් කිසි විදිහකින් අර වස්තු රූපය අසුරු කරගත්ත විඥානයේ නිරුද්ධ වෙනවා නම් එතන ආයතනයේ නිට්ටව තියෙන්න පුළුවන් කමක් නෑ ඒකත් ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. මේ විදිහට අපිට මේ ධර්මතා ටික පිළිබඳව නුවණින් හොඳින් සම්මර්ෂණය කරලා බලනකොට අපිට පේනවා මේ ධර්මයන්ගේ තියෙන අනිත්‍ය ලක්ෂණය මොකක්ද කියන එක. එතකොට අපිට විඥානයේ තියෙන අනිත්‍යතාවය හොඳින් දකින්න පුළුවන්කම තියෙනවා. විඥානයේ ඇයි අනිත්‍යයි කියන්නේ? විඥානයේ හේතු නිසා සකස් වෙච්ච දෙයක්. එතකොට මේ විඥාණයට සකස් වෙන හේතු ගැන කතා කරනකොට අපිට මේ විවිධ පරයයන්ගෙන් කතා කරන්න පුළුවන්. නාම රූප ප්‍රත්‍යයෙන් විඥාණය වෙනවා විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා කියලා අපි අඤ්ඤමඤ්ඤව මුලින් මේ දෙක එකිනෙකට ප්‍රත්‍ය වීම ගැන කතා කරනකොට අපි තේරුම් ගත්තා මේ දෙක ඇතුළේදී මේ කර්ම විඥාණය කියන එක නාම රූපයට ප්‍රත්‍ය වෙන ආකාරයත් නාම රූපය කියන එක නැවත මේ විඥානයේ පැවැත්මට උපකාර වෙලා තියෙන්නේ කොහොමද කියන එක පිළිබඳවත් අපි කතා කළා. මේ විදිහට මෙතනදී අපි මේ කතාව කතා කරගෙන ගියාට පින්නතුනේ අපිට තියෙනවා එතනින් එහාට ගිහිල්ලා තවදුරටත් කතා කරන්න පුළුවන් දැක්මක්. ඒක තමයි අපි ඒ නාම රූප නිසා විඥානය සකස් වෙනවා කියලා කියන කාරණාව ගැන කතා කරන්න ගිහිල්ලා අපි මේ නාම රූපයේ පිළිබඳව තියෙන අර්ථකථනයේහි ගැඹිරතාවය පිළිබඳව ගැඹුරු බව පිළිබඳව මේ කතා කළේ. එතකොට අපිට පේනවා නාම රූපය කියන එක කොයි විදිහකටද ඒ ඒතන යෙදෙමින් විඥානයේහි පැවැත්මට උපකාර වෙලා තියෙන්නේ කියලා. එතකොට විඥානපච්චා නාම රූපං කියලා මේ රූපය සකස් කරලා මේ විදිහට ප්‍රසාද රූප උපදවන්න මේක ප්‍රත්‍ය වෙනවා වගේම මේ විඥාණයට නාම රූපේ නැවත ප්‍රත්‍ය වෙලා තියෙනවා කොහොමද මේ ආයතන ටික හදලා හැදුවට පස්සේ හදපු ආයතනය ඇසුරු කරගෙන විඥාණය පවතිනකොට අන්න ඒකට එන බාහිර අරමුණ ගැටෙනකොට ඊට අනුරූපව ආයතන කෘත්‍ය කරගෙන ගිහිල්ලා කෙනෙකුට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සිද්ධ වෙනවා ධර්මතාවයක් විදිහට ඒ විඥාණය නැවත නාම රූප ධර්මය අසුර කරනවා කියන දෙයක. එතකොට දැන් මෙතනදී මේ සිද්ධ වෙන ක්ෂණික સિદ્ધාන්තය පිළිබඳව කෙනෙකුට පුළුවන්කම තියෙනවා නැවත එළියේ මේ නාම රූප ධර්මයන්ගේ පැවැත්මක් විදිහට එළිය පැත්තට ගිහිලා කර්ම සහගත සිත් උපදවන්න පුළුවන්කම තියෙනවා. දැන් මේක ටිකක් පැටලෙලි සහගත දෙයක්. සාමාන්‍යයෙන් මේක ලියා ගන්නට යනකොට බොහොම නුවණින්ම අපිට සම්මර්ෂණයක් කරන්නට අවශ්‍යයි මොකද්ද මේ කතා කරන්නේ කියලා. එතකොට හේතුඵල ධමයක් කියලා කියන්නේ අපිට මේ හේතු ටික නිසා සකස් වෙන ඵලය කියන එක සකස් වෙන ආකාර ගැන අපිට සාකච්ඡා කරන්නට වෙන තැනක්. එතනදී අපිට ඒ ඒ න්‍යායන් ගැන කතා කරන්නට වෙනවා. ඒ නිසා තමයි විඥානයේ නාම රූපය අසුරු කරනවා කියනකොට එතන නාම රූපයේ උපයුක්ත භාවය අපි කතා කළේ තන් කීපයකට අනුව. ඒකේ නාම රූපය කියන දේ විඥාණය මගින් නාම රූපේ පැවැත්ම කරලා තියෙනවා. යම් විදිහකින් විඥාණය නාම රූපයට බැස ගන්න නැත්නම් නාම රූප සකස් කරන්නේ නැත්නම් එතන පැවැත්මක් වෙන්නේ නැහැ. පැවැත්මක් වෙන්නේ නැහැ කියලා කියන්නේ මේ නාම රූපයන්ගේ වැඩිමක් නැහැ. නාම රූපයන්ගේ වැඩිමක් නැහැ කියලා කියන්නේ අපි කියනවා මරුණා කියලා. එතකොට එතනින් එහාට ඒක වර්ධනයක් වෙන්නේ නැහැ. එතකොට එතන මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රත්‍යවයිකල්්‍ය භාවය. මේ ප්‍රත්‍යවීම වෙන්නේ නැතිකම එතන. එතන සිද්ධ වෙලා තියෙන දේ. ඒ වගේම තමයි නාම රූපය ඇසුරු කරගෙන විඥානයේ පවතින නැති වෙනකොට නාම රූපේ පැවැත්මක් වෙන්නේ නැහැ. ඒ වගේම නාම රූප ධර්මතා ටික නැත්නම් එතන විඥානයේ පැවැත්මක් වෙන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ දෙක අන්‍යෝන්‍ය පැවැත්මක්. අන්‍යෝන්‍ය පැවැත්මක් කියනකොට මේක ඇතුලේ තියෙනවා කර්මය නිසා උපදිනවා කියන තමයි. නැවත නැවත ආයතන සකස් කරන කර්මය නිසා හටගන්න විපාක ධර්මතා ටිකක් තියෙනවා. විපාකය ගැන කතා කරනකොට තමයි අපිට කොහොමද චක්කායතන සුපච්චය මෙන්න මේ ධර්මතා ටික මේ විදිහට හදලා තියෙනවා කියන එක පිළිබඳව කතා කරන්නේ. එතකොට හැදුණු දේට නැවත වර්තමානයේ අපිට කොහොමද වෙන්නේ? වර්තමාන මෙන්න මෙහෙම රූප ගැටෙනවා. එතකොට ගැටුණට පස්සේ විඥානයේ දේවල් ඇසුරු කරන අපිට නව කර්ම සකස් වෙන පැත්ත ගැන කතා කරන්න පුළුවන්කම තියෙනවා සහ එතනදී පුද්ගලයෙක් නිර්මාණය වීම වෙන්නේ කොහොමද කියන එක කතා කරන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහේ ප්‍රත්‍ය ධර්මතාවයකුයි වෙන්නේ. නාම රූප ප්‍රත්‍ය සලායතන ඇති වෙන එකයි වෙන්නේ. එතකොට ඒ සලායතනෙන් ගත්ත සලායතන ඇති වෙච්ච තැන තමයි මනසින් ඔසවා අරගෙන ඒ දේවල් පිළිබඳව අපි තණ්හා උපාදාන භව වශයෙන් නැවත සකස් කරගන්නේ. එහෙම වෙන තැනක අපිට හම්බ වෙන්නේ මොකද්ද? මේ විදිහේ ප්‍රත්‍ය ධර්මතා ටිකක් නොපෙනී පුද්ගලයේ රූප බලනවා කියලා හම්බ වෙනවා. කෙනෙක් ශබ්ද අහනවා කියලා හම්බ වෙනවා. ගඳ සුවඳ විඳිනවා, රස ස්පර්ශ විඳිනවා කියලා හම්බ වෙනවා. එතකොට ඒක පින්නතුනේ සම්පූර්ණම වැරදි තැනක Tamange මනස වැරදි විදිහට යෙදවීමක් බවට පත් වෙනවා. එනිසා ඒ ඒ දේ අපි නොකළ යුත්තේ සඳහා තමයි අපි අනිත්‍ය සංයාව පරිභාවිත කළ යුත්තේ. අනිත්‍ය සංඥාව භාවිත කරන කෙනෙකුට මේ හේතු නිසා හටගත්තු ධර්මය හේතු හේතු නැතිවීමෙන් නැති වෙනවා කියන එක ඒ ඒ තන දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කෙනෙකුගේ පුද්ගලයෙකුගේ පැවැත්මක් නොවේ ඒ ධර්මයන්ගේ Nirodha පිළිබඳව ගවේෂණයක් සම්මර්ෂණයක් එතනදී සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අනිත්‍ය සංඥාවේ තියෙන වැදගත්කම මෙතනදී අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ සම්පූර්ණම මේ පටිච්චසමුප්පාදාදී ධර්ම સિદ્ધාන්ත අවබෝධ කරගැනීමේදී අපිට මේ අනිත්‍ය සංඥාව කියන දේ ඊටම අවශ්‍ය වෙන වැදගත් දෙයක් බවට පත් වෙනවා. එනිසා ප්‍රායෝගික ජීවිතය තුළ ඔබ අනිත්‍ය සංඥාව භාවිත කළ යුතුයි. එදිනදා ජීවිතය තුළ ඔබ අනිත්‍ය සංඥාව භාවිත කළ යුතුයි. අනිත්‍ය සංඥාව භාවිත කිරීමේදී දැන් අපි ඒක ඒ භාවිත කිරීම සඳහා අවශ්‍ය වෙන ආකාර කිහිපයක් සති කිහිපයක් තිස්සේ අපි සාකච්ඡා කළා. එතනදී අපි කිව්වා රූපය ගැන කොහොමද අනිත්‍ය වශයෙන් දකින්නේ, වේදනාව ගැන කොහොමද, සංඥාව ගැන කොහොමද, සංස්කාරය ගැන කොහොමද, දැන් විඥානය ගැන කොහොමද කියලා කතා කළා. එතකොට මෙන්න මේ අනිත්‍ය වශයෙන් දැකීම කියන දේ ඔබට මේ ඕනෑම තැනකින් පටන් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අනිත්‍ය වශයෙන් දකිනවා කියනකොට ලෝකයේ තුල කතා කරන සම්මුති ධර්මයන්ගේ අනිත්‍යයක් තියෙනවා. ඒ වගේම පරමාර්ථ වශයෙන්. එහෙමත් නැතිනම් ලෝකයේ ලෝකෝත්තර මාර්ගයක් ඉපදවීමට සමර්ථ වන අනිත්‍යකුත් අනිත්‍ය සංඥාවකුත් තියෙනවා. ලෞකික වශයෙන් පවත්වන අනිත්‍ය සංඥාව තමයි ලෝකයේ තුල කෙනෙකුට කලකිරීම පිණිස පවතින්නේ. මැරෙන්නේවත් නැහැ කියලා හිතාගෙන මිනිස්සු ජීවත් වෙන ලෝකේ අප්‍රමාදීව කටයුතු කරගන්න නැතුව ඊටාම ප්‍රමාදීව වාසය කරන ලෝකෙදී කෙනෙක් කල්පනා කරනවා නම් මේ ජීවිතය අස්තිරයි මේක ඉක්මනට නැති වෙලා යනවා ඕන වෙලාවක මේක නැති වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපි විසින් ගොඩනගාගත්ත දේවල් ඕන වෙලාවක අපෙන් අයින් වෙලා යන්න පුළුවන්කම තියෙනවා. අපි මේවට ඕනවට වැඩිය තණ්හාවෙන් බැඳිලා හිටියොත් ඒ නැති වෙන වෙලාවල් වලට අපේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එනවා. මේ විදිහට අපිට දකින්න පුළුවන් වුණොත් මේ තියෙන දේවල් වල විනාශය කියන දේ ඒවත් එක්කේ තියෙන සාරවත් සංකල්පය අපිට නැතු වෙනවා. කියන ඒවා හොඳයි හොඳයි කියලා අපි කල්පනා කරන මොන ගතිය අපෙන් ටික ටික ඈත් වෙන්න පටන් ගන්නවා අපි ලෝක ස්වභාවය අවබෝධ කරගන්න නිසා. කියන්නේ ලෝකයේ ස්වභාවය තමයි ඒ බඳු ධර්මයන්ගේ තියෙන මේ හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යන අනිත්‍ය ලක්ෂණය කියලා කියන්නේ. අනේ අනිත්‍ය ලක්ෂණය පිළිබඳව අපේ සම්මුතියක් තුළ අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒක නිබ්බිදාවට හේතු වෙනවා. ඒ කියන්නේ කලකිරීම මේස පවතිනවා. කලකිරීම කියන එකෙන් අදහස් කරන්නේ මේ ලෝකෙ මට දැන් එපා වෙලා තියෙනවා කියන කලකිරීම නෙමෙයි. ආර්ය කලකිරීමක්. ඒකට කියනවා ආර්ය නිබ්බිදාව කියලා. එතකොට ඒ නිර්වේදයේ පිණිස Tamanta පවතින විදිහට ලෝකයේ අනිත්‍ය දිහා බලන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේම ලෝකෝත්තර ධර්මයක් ගෝචර වෙන විදිහට ලෝකෝත්තර ධර්මයක් උපදින මාර්ගයක් උපදින විදිහටත් අනිත්‍ය දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට යාට සම්මර්ෂණය කරන්න වෙන්නේ මේ ඇති දෙයක නැති වෙන බව නෙමෙයි. අපි මුලින්ම සඳහන් කළා වගේ එයාට තියෙන මේ නානත්ව ලෝකයෙන් ඉස්සෙල්ලා හිත ටිකක් නිදහස් කරගන්න වෙනවා. හිත ටිකක් ගලව ගන්න වෙනවා. ඒක ගලව ගන්නකොට තමයි එයාට පේන්නේ මේ ඒකත්වයක් තියෙනවා කියන එක. ඒකත්වයක් කියලා කිව්වේ මේ වචන ඔස්සේ හිතන්න එපා මේක බොහොම ගැඹුරුයි කියලා මේ ඔබේ සාමාන්‍ය ජීවිතේට මේ ටික සමීප කරගෙන ටිකක් සරලව කල්පනා කරලා බලන්න. අපි ලෝකේ අසුර කරන්නේ නානත්ව සංඥාවකින්. ගෙවල් දොරවල් යාන වාහන මිනිස්සු දුව පුතා මේ විදිහට අපි ලෝකේ එක එක සංඥා තියෙනවා. ඒ එක එක සංඥාවල අපිට වටිනකම් නොවටිනකම් තියෙනවා. මේ මේ දේ මෙච්චර වටිනවා මේ දේවල් වටින්නේ නැහැ. එතකොට මේ විදිහට අපි හඳුනාගත්ත ලෝකේ වටින නොවටිනකම් තියෙනවා. අපි ජීවත් වෙන්නේ මෙන්න මේ වටිනකම් නොවටිනකම් එහෙට මෙහෙට කරගෙනනේ. වටින දේවල් අපිට තියාගන්නත් නොවටින දේවල් තියනවා නම් අයින් කරන්න අකමැති දේවල් ඉවත් කරලා දාන්න අපි උත්සාහවත් වෙන්නේ මේ මේ විදිහට ජීවත් වෙන්න. එතකොට මෙන්න මෙහෙම ජීවත් වෙන මේ නානත්ත්ව සංඥාවක් තියෙන. එක එක වටින නොවටින ලෝකේ සංඥා කියන අපිට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා ස්කන්ධයන්ගේ උදේවැය දකින්න කියලා. ස්කන්ධයන්ගේ උදේවැය දකින්න බෑනේ පින්නතුනේ ස්කන්ධ ධර්ම ටික පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට. අපිට අද හට ගැනීම සහ වැයවීම දකින්න වෙන්නේ මේ තියෙන දේවල් වල මේ ගෙවල් හැදෙනවා මේව කැඩිලා යනවා මේ මිනිස්සු උපදිනවා මේ මිනිස්සු මැරිලා යනවා මේ ධන දාහන්න අපි හම්බ කරනවා සල්ලි මිල මුදල් මේ ඔක්කොම නැති වෙලා යනවා මේ විදිහේ දෙයක් අපිට හිතන්න පුළුවන්කම තියෙන එකත් අනිත්‍යයක් තමයි හැබැයි ඒක නිවන් දැකීම පිණිස හේතු වෙන විමුක්තියක් ගැනලා දෙන්න හේතු වෙන අනිත්‍යයක් නෙමෙයි ඔය අනිත්‍ය ගැන කතා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ අනිත්‍ය දැකපු නිසා තමයි බෝධිසත්වයන් වහන්සේ ගිහි ගිය අතහැරලා ගියේ. හැබැයි ගිහි ගිය අතහැරලා යනකොට බුද්ධත්වයට පත් වෙලා හිටියෙත් නැහැ. එහෙනම් අපිට පේනවා ඒ අනිත්‍යතාවය ලෝකෙ තුල වෙනස් වෙන විපරීත භාවයට පත් වෙන ස්වභාවය ගැන තේරුම් ගැනීම එක අපිට සම්මුතිය තුළ අපි අත්දකින දෙයක්. හැබැයි ලෝකෝත්තර වශයෙන් අපි උපදව ගන්න දෙයදී අපිට පේනවා මෙතනදී කතා කරන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍ය ලක්ෂණයක් පිළිබඳව රූපය අනිත්‍යයි වේදනාව අනිත්‍යයි සංඥා සංකාර විඥාන අනිත්‍යයි ඒක අපි දේවල් ගැන කරුවේ ඉති රූපං ඉති රූපස්ස සංදේය ඉති රූපස්ස අත්තංගම මේක රූපය මේ රූපේ හට ගැනීම මේ රූපේ වැයවීම එතකොට අපිට එතනදී මේ රූපය කියලා දැනගන්න උනා මේ සංඥාව මේ සංඥාවේ හට ගැනීම මේ සංඥාවේ වැයවීම අපිට සංඥාව ගැන දැනගන්න ඕනවා මේ සංස්කාරය මේ විඥානය මේ විදිහට මේ දේවල් ගැන අපිට දැනගන්න වෙනවා. ඒක දැන් අපි හටගන්න විදිහ අනුව බලන්නේ ගෙවල් දොරවල් දුව පුතා කියන දේවල් වල නෙමෙයි. හට ගැනීම සහ වැයවීම කියන දේ අපිට දකින්න වෙන්නේ රූපේ පැත්තේ. වේදනාව පැත්තේ, සංඥාව පැත්තේ, සංකාරය පැත්තේ, විඥානය පැත්තේ. ඒකට අපිට ගෝචර වෙන්න ඕනේ ලෝකේ මේ නානත්ත්‍ය ඉක්මවල ගිහින් ස්කන්ධ ධර්මතා ටිකක්. ඇහැට පෙනෙන ඔය ගොඩක් තියනවා කියලා හිතින් හිතාගෙන අසුරු කරන සංඥා ටික ඉක්මවා ගිහිල්ලා ඔබ ඉස්සෙල්ලම පළවෙනි තැන තමයි ඔබ නුවණින් දකින්න ඕනේ ඇහැට පේන රූපය මොකද්ද කියලා. ඇහැට පේන රූපය තමයි වර්ණ සටහන කියන දේ. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? රූපේ නිට්ටයද අනිත්‍යද? චක්ක විඥානේ නිට්ටයද අනිත්‍යද? මේ මුලටම ගිහිල්ලා අහන්නේ. අපිට අරමුණක් ඇති වෙන්න තියෙන මුලටම ගිහිල්ලා තමයි භික්ෂුන්වහන්සේලාගේ මේ ප්‍රශ්නේ අහන්නේ ඇස නිට්ටද අනිත්‍යද රූපේ නිට්ටද අනිත්‍යද චක්කු විඥානයේ නිට්ටද අනිත්‍යද එතකොට භික්ෂුන්වහන්සේලා පිළිතුර දෙන්නේ අනිත්‍යයි ස්වාමීනි ඒකේ තියෙන අනිත්‍ය බව පිළිබඳව එතකොට එහෙනම් ඇහැ අනිත්‍ය නම් රූපේ අනිත්‍ය නම් චක්කු විඥානයේ අනිත්‍ය නම් වෙන කිසිම දෙයක් නිට්ටය වෙන්න පුළුවන් කමක් නැහැනේ පේන ලෝකේ ඒ කියන්නේ දැන් මේ මොහොතේ අපිට මේ ධර්මතා තුනක් නිසා හටගත්ත දේ ඇහැ හෝ නැති වෙයි නම් රූපය හෝ නැති වෙයි නම් හිත හෝ නැති වෙයි නම් ඒ ධර්මතාවයේ පිළිබඳව තියෙන සම්බන්ධතාවයේ අන්තර් සම්බන්ධතාවය ගිලිහිලා යනවා මේ තුන් දෙනෙකුගේ එකතු නිසායි මේක පේන්නේ මේ තුන් දෙනා නැත්තම් මේක පේන්නේ නෑ ඒක හරියට මේ එක එක එක ආකාරයට උපකාර කරන වස්තුවක් වගේ අපි කලින් මතක් කරලා තියෙන උදාහරණයක් ප්‍රොජෙක්ටර් එකක් වගේ කියලා ඒ කියන්නේ විදුලියක් ඒ වගේම ආලෝකයක් පෘෂ්ඨයක් මතු පිටක් නිසා අපිට පේනවා යම්කිසි ප්‍රොජෙක්ෂන් එකක්. එතකොට දැන් මේ යම්කිසි නිර්මාණයක් අපිට පසුතලය බිත්තියේ පෘෂ්ඨය මත පතිත වෙලා තියෙන එක අපිට පේනවා නම් ඒ පේන එකට වැය වෙලා තියෙන මේ විදුලිය ඒ වගේම මේ ආලෝකය ඒ වගේම ආලෝකය මත පතිත වෙන මේ පෘෂ්ඨය නැත්නම් මතු පිට කියන එක තිරය කියන එක මේ ටිකට වැය වෙලා තියෙනවා. ඔකේ තිරය නැත්තම් මොකද වෙන්නේ? ආලෝකේ පතිත වීමක් වෙන්නේ. ආලෝකේ නැත්තම් ඒත් උක පේන්නේ. විදුලිය නැත්තම් ඒත් උක පේන්නේ. ඒතකොට දැන් මේ මේ මේ තුනක් එකතු වෙච්ච තැනක අපිට දෙයක් පේනවා. එතකොට දැන් අපි පේන දේ මිත්‍ය කියලා කිව්වොත් නැතිනම් පෘෂ්ඨය තිරය කියලා කිව්වොත් පේන දේ පේන දේ තිරේ නෙමෙයි. ඒ වගේම අපි කිව්වොත් පේන දේ ආලෝකය කියලා. පේන දේ ආලෝකයට විතරක් කරන්න පුළුවන් කමක් තිබෙන දෙයක් නෙමෙයි. අපි කිව්වොත් පේන දේ විදුලිය කියලා. අපිට එහෙම කියන්න පුළුවන් කමක් නැත්තේ. පේන දේ මේ එකකටවත් අයිති කියලා එකකට විතරක් දාන්න පුළුවන් කමක් නැහැ. අපි දකිනවා මේ තුන් දෙනාගේ සමව වැයවීම නිසා තමයි මේ දේ පෙනුනේ. එතකොට එහෙනම් මේ තුන් දෙනා නැති වෙනකොටම මේ පේනවා කියන එක නැති වෙලා යන්න ඕනේ. තුන් දෙනාගේ එකක් හෝ නැති වෙනකොට පෙනීම කියන දේ නැති වෙලා යන්න ඕනේ. අන්න ඒක දකිනකොට අපි පේන දේ නිමිති වශයෙන් කියන්නේ නැහැ ලෝකෙට. පේන දේ නිමිති වශයෙන් ලෝකෙට අපි කියන්නේ නැහැ. අපි දකිනවා පේන දේ හේතු නිසා හටගත්ත විදිහක්. පේන දේ සකස් වෙලා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා කියන එක අපි දකිනවා. ඒ දකින නිසා අපිට ලෝකයේ පිළිබඳව බලාපොරොත්තු පරමාර්ථ මේවා පිළිබඳව ගොඩනැගෙන දේවල් නැහැ. ඇයි අපි දකිනවා කලින් දැකපු දේ නැවත තියෙන්න බෑ කියලා ලෝකෙ තුල. ඉස්සෙල්ලා දැකපු දේවල් නැවත ලෝකෙ තුල තියෙන්න බෑ කියන එක අපි දකිනවා. ඒ වගේම තමයි දැන් දකින දේ අපිට අනාගතයට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ කියන එකත් දකින ප්‍රණිදි නෑ අපි ඊට පස්සේ ප්‍රාර්ථනා නෑ. අතීතයේ ඉඳලා දැකපු දේවල් ආපහු තියනවා කියලා එකක් ඇත්තෙත් නෑ. ඒ වගේම දැන් තියෙන දේවල් ගැන අනාගතයට අපිට හොයාගන්න පුළුවන් දකින්න පුළුවන් කියලා දෙයක් අපිට ඇත්තේ නෑ. අපිට මේ පිළිබඳව පූර්ණ විනිවිද භාවයක් තියෙනවා. මේ ධර්මයන්ගේ හේතුඵල ධම පිළිබඳව දකින දැකීමක් තියෙනවා. මේ දැකීම තමයි අනිත්‍ය සංඥාවක් තුළින් ප්‍රගුණ කරලා දෙන්නේ. ඒ කියන්නේ ලෝකේ නිමිති වශයෙන් හැසිරෙන්නට තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අයින් කරලා දානවා. නිමිති වශයෙන් ලෝකේ හැසිරෙන්න පුළුවන්කම තියෙන්නේ යම් කෙනෙකුට මේ ගත්ත Taman දකිනවා කියන සිදුවීම රූපේ පැත්තට දාලා බලන්න පුළුවන් නම් හරියට අර ප්‍රොජෙක්ටර් එකකින් අපි දෙයක් බලනකොට අපිට ඒ පේන දේ අපි කියනවා පෘෂ්ඨය කියලා. අපි කියනවා තිරයට තමයි අයිති කියලා. ඒ වගේ කතාවක් තමයි අපි පේන්නේ රූපය කියලා කිව්වොත්. ඒක ඒකට විතරක් අයිති දෙයක් නෙමෙයි. එළියට විතරක් විදුලියට විතරක් අයිති දෙයක්වත් නෙමෙයි. අපිට කියන්න වෙන්නේ මේ තුන්දෙනෙකුගේ එකතුවක් නිසා හටගත්ත දෙයක්. එකක් නැතුව එකක් අනවන්න පුළුවන්කම නැහැ. පින්නතුන් ඉතින් කලින් ඇති වුණු ආලෝකය නැවත ඇති වෙන්නේ නැත්නම් ඒ වගේම කලින් පෙනුණු ඇස නැවත හටගන්නේ නැත්නම් එතෙන්ට යොමු වුණ හිත නැවත පවතින්නේ නැත්නම් ඔබ කොහොමද කලින් දැකපු රූපයක් ආපහු දකින්නේ? රූපේ දකින්න පුළුවන් කියලා හිතන වැරදි සහගත ඉඩකඩ සම්පූර්ණයෙන්ම ඔබේ මනසින් ගිලිහි යනවා ඉවත් වෙලා යනවා. ඒකට තමයි අපි අනිත්‍ය සංඥාව භාවිත කරන්නේ. අනිත්‍ය සංඥාව කියන දේ ප්‍රගුණ කරන්නේ. එතකොට අපිට පේනවා ඇහැ පැත්තෙන් පේන ලෝකය පණවන්න බැරි මානසික මට්ටමක්. කන පැත්තෙන් පෙනෙන ඇහෙන ලෝකය ගැන පණවන්න බැරි මානසික මට්ටමක්. ඇයි අපිට තියෙන හේතු නිසා හටගත්තු ධර්මය. හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා දකින දැකීමකටයි අපේ මනස ක්‍රමානුකූලව ගමන් කරන්නේ. එනිසා ඔබ ඔබේ ජීවිතය තුළ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න පටන් ගන්න ඕනේ. අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඔබ පටන් ගන්නකොට ඔබ යම් කිසි තැනකින් ආරම්භ කළ යුතුයි. ඒ වගේම හැමදාම එක එකම තැන රැඳී නොසිටිය යුතුයි. එතනින් එහාට ඔබ මේ පිළිබඳව ගවේෂණය කරන්නට අවශ්‍යයි. ඔබ සමහර විට පටන් ගන්න මේ ගෙවල් දොරවල් මේ ඔබ ආදරෙන් අසුරු කරන වැළඳ ගන්න මේ ලෝකය කඩාගෙන වැටෙනවා මේව නැති වෙලා යනවා මේක තමයි ලෝකේ ස්වභාවය කියලා ඔබ ඒ දකින අනිත්‍ය කියන තැනින් පටන් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි ඔබ එතන රැඳී නොසිටිය යුතුයි. ඔබ එතනින් එහාට විශේෂ භාගීය ධර්මයක් ඇසුරු කරන්නට ඕනේ. ඒ අනිත්‍ය සංඥාව ඔබ ඉදිරියට දියුණු කරගෙන යන්නට ඕනේ. එතකොට ඔබට මේ දේවල් තියෙනකොට ඔබට දුකයි කියලා පේනවනම් ඔබ නිස්සාරණයක් හොයනවා ඊට පස්සේ. ඔබ දකිනවා හිත පැත්තේ ඇති කරගත්ත චන්දරාගය කැමැත්ත කියන දේ නිසායි ඔබට දුක එන්නේ. එහෙනම් ඒ හිත පැත්තේ තියෙන කැමැත්තට කිසිම බලපෑමක් එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් කරලා නැහැ කියන එක. එතකොට ඔබට මේ දේවල් පේනකොට ඔබට පේනවා මේ සංකල්පමය වශයෙන් රැවටෙන තැන මොකක්ද කියලා. ඊට පස්සේ ඔබට රූපස්කන්ධය කියන දේ ප්‍රකට කර ගැනීම සඳහා අවශ්‍ය මානසිකාරයක් ඊළඟට ඔබට දියුණු කරන්න පුළුවන්කම තියෙනවා. ඇහැට ගෝචර වෙන්නේ කනට ඇහෙන්නේ ඒ රූපයක් වර්ණ රූපයක් සද්ද රූපයක් ආදී ඒ බාහිර ආරම්මණය ඇති කලදී. එතකොට එතනට හිත යොමු කල්ලි පේනවා කියලා අර අපි මුලින් කතා කළේ විඥාණය කොහොමද ප්‍රත්‍ය වුණේ කියලා මේ ආයතන ටික හදලා නාම රූප ධර්මතා ටික සකස් කළා මේ ප්‍රත්‍යවේම කොහොමද උනේ කියලා අපි කතා කළේ. අන්න ඒ විදිහට ඔබට පුළුවන් ඒක සම්මර්ෂණය කරන්න ඊට පස්සේ. ඒ තුල උපදිනව නුවණක්. දැන් ඔබ දරුවා ගැන වෙනම හිත හිත විදර්ශනා කළ යුතු නැහැ. ගෙදර ගැන වෙනම හිත හිත විදර්ශනා කළ යුතු නැහැ. ඉන්න මිනිස්සු ගැන වෙන වෙනම අරමුණෙන් අරමුණට ගැන හිත හිත විදර්ශනා කළ යුතු නැහැ. ඔබ විදර්ශනා කරන්නේ නිමිති සහිත සංඥා නෙමෙයි. ඒ විදර්ශනාව සඳහා ඔබ පාවිච්චි කරන්නේ ඔබ භාවිත කරන්නේ රූපස්කන්ධය කියන දේ. ඔබ දකින්නේ ආයතන පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ඒකයි හැම වෙලාවකදී වික්ෂුණාන්සලාගෙන් විමසනකොට වැඩි වශයෙන්ම ආයතන ධර්මතා අසුරු කරගෙන මේක විමසුවේ. ස්කන්ධ ධර්මතා පිළිබඳව අනිත්‍ය ගැන කතා කළේ. එතකොට අපිට පේන්නේ අපිට ලෝකයේ හම්බ වෙන තැන තියෙන අනිත්‍යතාවය පිළිබඳව. ඒ අනිත්‍ය දකින්නකොට වෙන්නේ ලෝකේ පණවන්න බැරි වෙන එක. එතකොට අපේ අනිත්‍ය හැම වෙලාවකදීම ඔබට පේනවා සීමා වියත්තේ කොතෙන්ද කියලා. Taman ජීවත් වෙනකොට බාහිර පවතින ලෝකයක නැති වෙන බව නෙමෙයි ඔබ ප්‍රත්‍යක්ෂ කළ යුතු අනිත්‍ය බවටපත් වෙන්නේ. ඔබ ප්‍රත්‍යක්ෂ කළ යුතු අනිත්‍ය බවටපත් වෙන්නේ හේතු ටික ඇති වෙනකොට මේ ලෝකේ හටගත්තේ කොහොමද? හේතු ටික නැති වෙලා යනකොට ඒ පේන ලෝකේ නැති වෙලා ගියේ කොහොමද කියන එක. ඒ තුළ ඔබට පවතින ලෝක ගොඩනැගෙන්නේ නැහැ, දකින්න පුළුවන් ලෝක ගොඩනැගෙන්නේ නැහැ. අහන්න පුළුවන් ශබ්ද ලෝක ගොඩනගෙන්නේ නැහැ. ඒකට කියනවා ලෝක නිරෝධය කියලා. ඒ ලෝකේ පැවැත්මක් පණවන්න බෑ. ඔබ ලෝකය කියලා පණවන්නේ දකින, ඇහෙන, විඳින, දැනගන්න දේවල් මත. හැබැයි ඔබට නිරෝධය කියන දේ තේනවා නම් මේ මේ දේවල් මත නොපිහිටා ඉන්නට පුළුවන් විදිහට. හටගත්තු ධර්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ ඔබට පේනවා නම් ලෝකෙ ඔබට කවදාවත් ලෝකයක් හම්බ වෙන්නේ නැති වෙයි. ඇසුරු කරන්නට, ඇලෙන්නට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ලෝකයක් හමු නොවන තැනට ඔබේ මනසපත් කරගන්න පුළුවන්කම තියෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝක නිරෝධය නිවනයි කියලා දේශනා කළේ නිසා. ඒ කියන්නේ දකින්න බැරි වෙලා නෙමෙයි, දකිනවා. පේන දේ විදිහටම වෙනවා. හැබැයි පෙනුනට පේන දේ පැත්තේ ඔබ නිමිති ඉතුරු කරන්නේ. කැලි කැලි තියලෙන්නේ අපහුව වෙවිලා කළු මරන්න පුළුවන් නේද? අපි කරන්නේ හැම තැනකම කොටස් ඉතුරු කරලා අපි ඇවිල්ලා ඒ දේ හිතින් හිත හිත ඒ දේ හිතින් කලු මරමින් වාසය කරන එක තමයි කරන්නේ. නමුත් මෙතනදි කරන්නේ ඒ විදිහේ නිමිති නොහිතින විදිහට ඔබ බුද්ධිමත්ව කටයුතු කරනවා. අපි අර කණ්ණාඩිය පිළිබඳව කතා කළේ කණ්ණාඩියට ගිහිල්ලා ඉබුණාම රූපේ පේනවා කියන එක ඔබ දන්නවා ප්‍රතිබිම්බේ පේනවා කියන එක අයින් වෙනකොට ඒක ඉවත් වෙනවා කියලා නුවණ තියෙනවා. තියෙන නිසා ඔබ දැන් කල්පනා කරන්නේ කණ්ණාඩිය ඇතුලේ තව කෙනෙක් ඇති ගිහිල්ලා බලන්න තිබ්බනම් හොඳයි කියලා. අන්න ඒ විදිහටම පින්නතුනේ ඔබ රූපේ පේන තැන නුවණින් කටයුතු කරනවා. අර කණ්ණාඩියට වැටෙන ප්‍රතිබිම්බය ගැන ඔබට නුවණ තිබ්බා වගේම ඔබ කල්පනා කරනවා. ඔබ නුවණින් සම්මර්ෂණය කළ හැකි වෙනවා. ඒ රූපේ පැත්ත නිමිති නොතියා ඉන්න තැනට ගන්න. ඔබ දකිනවා හේතු ටික ඇතිකල්ලි හටගත්ත. එදුනට පස්සේ පෙනුනා වගේ. ඒක ඉතුරු නැතුව නැති වුණා කියන දැක්මෙන් සංඥාවෙන් වාසය කරනවා නම් ඒකට කියනවා අනිත්‍ය සංඥාවෙන් වාසය කරනවා කියලා. ඔන්න ඔය අනිත්‍ය සංඥාව සඳහා තමයි ඔබ උත්සාහවත් වෙන්නේ. ඉතින් ඕක එකපාරම කෙනෙකුගේ ජීවිතයට ඇතුළත් කරගන්නවා කියන එක එච්චරම ලේසි කාරණාවක් නෙමෙයි යම් අනිත්‍ය සංඥාව වැනි ගැඹුරු කාරණාවක් පිළිබඳව මානසිකාරයේ පවත්න්නට නම් ඔබට යම් දැනුම් පරාසයක් තිබිය යුතුයි ධර්මයේ පිළිබඳව. ඔබ ධර්මයේ තුල සන්නද්ධ විය යුතුයි. එතකොට ඒකේ මූලිකම අභියර හැටියට අපි හඳුනා ගන්නට ඕනේ කායික වාචසික තියෙන සුචරිතේ. ඒක තමයි සීලය. සීලය තුළින් තමයි ඔබේ ජීවිතය යම් කිසි මට්ටමකින් දුවන ජීවිතේ පොඩ්ඩක් ඇදලා නතර කරගන්න උත්සාහවත් වෙන තැන. ඒ කායික වාචසික අව්‍යතික්‍රමයක් තියෙනවා නම් ඒවා ව්‍යතික්‍රමණය නොකරගෙන සංවරත්වයටපත් වෙන්න බවක් තියෙනවා නම් ඒ තුල ඔබට වැඩෙනවා සිහිය. ඒ තුල වැඩෙනවා නුවණ. ඒ තුල උපදිනවා ඒකාග්‍රතාවය සමාධිය. එතකොට ඒ දේ තමයි ඔබට මූලික වශයෙන් ඔබේ ජීවිතය තුළ ඇති කරගත යුතු ගුණාංගයක් විදිහට ඔබ ඇති කරගත යුත්තේ සීලය කියන දේ. ඒ වගේම ඔබ දියුණු කළ යුත්තේ එතනට යන්නට නම් ඊට පස්සේ ක්‍රමානුකූලව අර ලෝකයේ තොරතෝංචයක් නැතුව අරමුණු වල දුවන සැරිසරන හිත එක තැනක නතර කරගන්න පුළුවන් විදිහක් ඔබ අසුරු කළ යුත්තේ. ඒකට කියනවා අපි ඒකාග්‍රතාවය තවදුරටත් තහවුරු කරගන්නවා කියලා. සීලය රකින්නත් ඒකාග්‍රතාවය ඕනේ. හැබැයි මේ ඒකාග්‍රතාවයම අල්ලගෙන දැන් ඔබ ඉදිරියට යන්න ඕනේ. මොකද දැන් ඔබ නතර කරන්න හදන්නේ කායික වාචසික අව්‍යතික්‍රමණය නෙමෙයි. සීලය කියලා කියන්නේ කායික සහ වාචසික අව්‍යතික්‍රමණය. කය වචන දෙක හික්මව ගන්න එක. ඒක තමයි ශික්ෂා පද වලින් කරන්නේ. ශික්ෂා පද වලින් කරන්නේ මනස හික්මවීම කියන දේ නෙවෙයි ප්‍රධාන වශයෙන්ම. කායික ඉක්මවා යෑම නතර කරන එක. වාචසික ඉක්මවා යෑම නතර කරන එක. ඒකාග්‍රතාවය තුල කරන්නේ මානසික වශයෙන් ඔබේ හිතේ තියෙන කෙලෙස් ධර්මයන් දුරු කිරීම කියන දේ. එතකොට ඔබේ හිතේ හටගන්න ලෝභ, ද්වේෂ, මෝහ ආදී අරමුණු පිළිබඳව හිත නැවත නැවත පැනගෙන ඒවල නිමිති අනු නිමිති වශයෙන් හැසිරෙන්නට ඉඩ හදක් නොතියා ඔබ ඔබේ හිත පිළිබඳව හොඳ කලබනාකරණයකින් හිත පිළිබඳව ඔබ අවබෝධයකින් යුක්තව ඔබ හොඳට සම්මර්ෂණය කරන්න පටන් ගන්නවා. ඒකට කියන අපි ඒකාග්‍රතාවය දියුණු කරනවා කියලා. අන්න ඒකාග්‍රතාවය දියුණු කරනකොට ඔබට යම් කමඨහනක් සමහර විට ඔබට යම් මානසිකාරයක් වඩන්න අවශ්‍යයි. ඒකට ඔබ මෛත්‍රිය හෝ වන්නට පුළුවන් බුද්ධාම සුතිය හෝ වන්නට පුළුවන්. ඒ විදිහේ කර්මස්ථානයක් ඔබ ප්‍රගුණ කිරීම වැදගත් වෙනවා. ඒකෙදි වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයේ ගොඩනැගීම. අපි ඒක වඩන්නේ ඇයි? සිතෙහි තියෙන එක අරමුණකට හිත ගන්නට අවශ්‍ය නැහැ. ඒක අරමුණකට ගන්නේ ඇයි? අකුසල ධර්මයන් යටපත් කරලා ඒකාග්‍රතාවයේ උපදිනකොට අපිට අර නුවණ උපදව ගන්න පහසු නිසා. එකෙන් කියන්නේ දැන් සමහර වෙලාවට ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට කමඨහනක් තුළින් අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට ගිහිල්ලා භික්ෂුණාස නමකට කාය විවේකයේ තියෙන කෙනෙකුට කතා කරන ධ්‍යාන උපදෝන තැනට යන්නම නෙමෙයි අපි භාවනාව ගැන කතා කරන්නේ. මේ පින්නතෙකුට අපි භාවනාව පිළිබඳව කතා කරනකොට කතා කරන්නේ චිත්ත ඒකාග්‍රතාවය උපදව ගන්න අවශ්‍යයි කියන තැන. ඒ චිත්ත ඒකාග්‍රතාවය එතනදී උපදව ගන්නකොට පින්නතුනේ අපිට පේනවා එතනදී සිද්ධ වෙලා තියෙන අර්ථය මොකද්ද? සිතේ තියෙන එකඟ බව කියන දේ ගොඩ නැගීම තුළ එතනදී සිද්ධ වෙලා තියෙන දේ තමයි අර සමාධිය උපදීම තුළින් ප්‍රඥාවට ඉඩ කඩ හදලා දීලා තියෙන එක. දැන් ඔබට පුළුවන් ඔබේ මනස එතනදී ගොඩක් නිමිති වල සරන්නේ නැති දෙයක් නිසා අර යම් අරමුණක් පිළිබඳව විනිශ්චයකට දැස ගන්න පහසුයි. ඔබට ඒක අරමුණක් පිළිබඳව ඔබ හිතලා බලනකොට ඔබට ඇති බවට හමුවන ලෝකයේ තුල අරමුණක යථාර්ථය ගවේෂණය කරනකොට සම්මුතිය පිළිබඳව නෙමෙයි ඔබ ගවේෂණය කරන්නේ. එතන තියෙන භූත ස්වභාවය ගැන. ඒ කියන්නේ යථාභූත ස්වභාවය. ඌ පරිදි තියෙන ස්වභාවය. හිතනකොට ඔබට පේනවා ඇහැට ආපු වර්ණ සටහනක් පමණයි කියලා. කනට එන ශබ්ද මාත්‍රයක් විතරයි කියලා. එතකොට ඒක තමයි ලෝකේ තියෙන හැම රූපයකම ස්වභාවය. දැන් පුටුව කියන එක එක විදිහකට ඇවිල්ලා මේස කියන එක තව විදිහකට ඇවිල්ලා නැහැ ඔක්කොම ඇවිල්ලා තියෙන ඇහැට පේනවා නම් පාට ටිකක් විදිහට තමයි ඔය පේන මුළු ලෝකෙම පෙන්ලා තියෙන වර්ණ සටහනක් විදිහට තමයි එතකොට අපි දකින්න පුළුවන් නම් වර්ණ රූපේ ඒ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච දෙයක් කියලා ඒක ලෝකෙ තුල පවතින දෙයක් නෙමෙයි කියලා අපිට දකින්න පුළුවන් නම් අපි දැනගත්තේ ඇහැට ආපු වර්ණ සටහන මිසක එළියේ තියෙන පාට ටික නෙමෙයි කියලා එතකොට අපිට පුළුවන් නම් එතනට තියෙන හිතේ වැයවීම පිළිබඳව දකින්න අන්න අපිට එතන අනිත්‍ය සංඥාව කියන දේ ප්‍රගුණ වෙනවා. ඒකට දැන් ඔබට පුළුවන් මේ අනිත්‍ය සංඥාව කියන දේ ප්‍රායෝගිකව ඔබේ ජීවිතය තුළ භාවිත කරන්න ඔබේ ජීවිතය තුළ මේක දියුණු කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඒක භාවිත කරනකොට පාවිච්චි කරනකොට ඔබ ඉන්න තැන ඉඳලා ඒ කාරණාව ඔබ අද දියුණු කළ යුතු වෙනවා. දැන් ඔබ ඉන්නේ යම් මට්ටමකටද ඒ ඉන්න මට්ටමේ ඉඳලා ඔබට දියුණු කරන්න පටන් ගන්න පුළුවන්කම තියෙනවා. ඔබට එකපාරම ගිහිල්ලා අර ස්කන්ධ මට්ටම පැහැදිලි කරගෙන එතන උදේවැය දකින්නවා කියන දේ කරන්න පුළුවන් කමක් නැති වෙයි එතනට. නමුත් වැඩගත් වෙන්නේ ඔබ ඉන්න තැන ඉඳලා අර මුලින් කතාවම සිහිපත් කළා වගේම ඔබ ගමනක් යන එක මේ මාර්ගයේ අනුගමනය කරන එක. ඔබ ඉන්න තැන ඉඳලා ඒක කොහොමද ඔබ ක්‍රමානුකූලව දියුණු කරගන්නේ කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ නිසා ලෝකෙ තුල අනිත්‍ය දැකීම කියන තැනින් හරි කමක් නැහැ මේක පටන් ගන්න අනිත්‍ය සංඥාව භාවිත කරන්නේ. එතකොට අඩුම තරමේ ලෝකයේ තුලින් එන ගොඩාක් නිමිතිවල ඔබට තියෙන ඇලීම් ගැටීම් දෙක දුර වෙලා ටිකක් ලෝකෙ තුල උපේක්ෂා සාගත හරි වෙන්න පුළුවන් වෙයි. වෙනද ඇවිලෙන හිත ඒකෙන් ටිකක් නිවා ගන්න පුළුවන්කම ලැබෙයි. සම්පූර්ණම සමුච්ඡේද වශයෙන් කෙලෙස් දුරු නොකරගත්තත් ඔබට පුළුවන් වෙයි ඔබේ හිතේ නිවීම කියන දේ සලස ගන්න. ඊට පස්සේ එතනින් එහාට යනකොට ප්‍රඥාව පැත්තට ඔබට ටික ටික ඊට පස්සේ ඔබේ හිත යොමු කරගන්න කල්පනාකාරී වෙන්න. ඒ කියන්නේ ස්කන්ධ වශයෙන් කොහොමද ඔබ අනිත්‍ය වශයෙන් දකින්නේ දුක් වශයෙන් දකින්නේ අනාත්ම වශයෙන් දකින්නේ කියන එකේදී අනිත්‍යතාවයේ දකින්න පැත්තට ඔබ ටිකක් වැඩි නැඹුරුතාවයක් දෙන්න ඒ ස්කන්ධයක් කියන දේ ප්‍රකට කරගන්න දැනට. දැන් අපි අධීර කීපයක් ගැන කතා කළා. පළවෙනි එක ඔබේ කායික වාචසික සංවරය. දෙවෙනි එක අපි කතා කළා ඔබේ සිතෙහි පවත්වන ඒකාග්‍රතාවයේ ගොඩක් නිමිතිවල ඇලීම් ගැටීම් නැතුව ඔබේ ජීවිතය පවත්වා ගන්න උපකාර වෙන බව. ඊට පස්සේ අපි කතා කළා රූපස්කන්ධය කියන එක පිළිබඳව සිහිපත් කරගන්නවා කියන එක. ඒ කියන්නේ රූපස්කන්ධය පිළිබඳව ඔබ නුවණක් ඇති කරගන්නවා කියන එක. ඒකෝට එතනදී අර නිමිති ගොඩාක් හිතන විදිහට නෙමෙයි ඇහැට පෙනෙන හැම රූපයකම තියෙන ඒකත්වයක් තියෙනවා. හැම රූපයකම තියෙන ඒකත්වය තමයි වර්ණ සටහනක් කියන එක. දැන් පහන් එළියකුත් තියෙනවා. වොට් 10 බල්බ් එකකුත් තියෙනපත් වෙනවා. ඒ වගේම වොට් 20 30කකුත් පත් වෙනවා. 50 60කකුත් 100කකුත් පත් වෙනවා. දැන් ගත්තාම මේක පහනක් ඒ වගේම වොට් 10 පොඩි බල්බ් එකක් 20 පොඩි බල්බ් එකක් ඒ වගේම 50 60 එකක් 100 එකක් අපිට නොඑක දේවල්නේ පේන්නේ මේක ගොඩක් එක එක ඒවා පේනවානේ. ඒ කියන්නේ නානත්වයක් පේනවා අපිට. හැබැයි නානත්වයක් පෙනුනට ඔබට පුළුවන් මේක ඇතුලේ තියෙන ඒකත්වයක් දකින්න. මොකක්ද ඒකත්වය? ආලෝකය ඇතින් මේ හැමදේම තියෙන ඒකත්වයක්. පහනේ ආලෝකයක් ආලෝකයක්. වඩාහේ බල්බ් එකේ ආලෝකය ආලෝකයක්. ඒ වගේම 20 30කෙත් ආලෝකය ආලෝකයක් 50 100කෙත් ආලෝකය ආලෝකයක්. එතකොට ආලෝකවත් බව අතින් මේක එකත්වයක් කියනවා. අන්න ඒ වගේ අර නානත්වයේ පැත්තට ඔබේ හිත නැඹුරු නොකොට ඔබේ හිත ඒකත්වයක් පැත්තට අරගෙන යනවා. ඒ තමයි ඇහැට පෙනෙන රූපස්කන්ධය කියන දේ. අර හිතේ ගොඩනගාගත්ත සම්මුති ධර්ම ඇතුලේ ප්‍රඥප්තිය ඇතුලේ රැඳිලා ඉන්නේ නැතුව රූපයන්ගේ තියෙන යථාර්ථය ගැන ඔබ ඔබේ මනස අරගෙන යන්නේ. එතකොට මේ යථාභූත ස්වභාවය ගැන හිත අරගෙන යනකොට ඔබට ඒ තුල ඒකත්වයක් දැසින්න පුළුවන්කම තියෙනවා. සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව නිසා පවත්නා උපාදාය රූපය කියන තැනින්. එතකොට ඔබට එතන හම්බ වෙන්නේ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන මේ ධර්මතාව ටිකනේ. එතකොට සතර මහා ධාතුව හෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධර්මතා ටික තමයි ඔබට එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්න ඒ தත්වයක් තියෙනවා. දැන් ඔබ දකිනවා එහෙනම් කොහොමද මේ අනාත්ම සතර මහා ධාතු ඇති තැනක පෙනුනේ? එතකොට මේ හේතු ටික ඇති කලෙහි නේද මේක හටගත්තේ? අන්න අපිට රූපේ අනිත්‍ය, ඇහි අනිත්‍ය, සිතේ අනිත්‍ය දකින්න පුළුවන් තැනකට දැන් අපේ මනස කර්මන්නේ වෙලා තියෙනවා. ඔන්න අපිට ඒ ඒ මට්ටමට එනකොට අපිට පුළුවන් අපිට මේකේ අනිත්‍ය උදේවැය ඥානයේ පැත්ත උපදවන උපදින විදිහට මේකේ අනිත්‍යතාවය මතක් කරගන්න. එතකොට අර කියපු විදිහට පළවෙනි දේ හැටියට සීලයෙන් යුක්ත වෙලා තමන්ගේ හිතේ ඒකාග්‍රතාවයක යොමු කරගෙන ඊට පස්සේ ස්කන්ධ මට්ටම තමන්ගේ හිතේ ප්‍රකට කරගෙන නානත්වයට බැසගන්නේ නැතුව ඉන්නකොට ඔබට පුළුවන් ඒක හට ගැනීම සහ වැයවීම අනුව බලමින් වාසය කරන්නට පුළුවන්කම තියෙනවා. කෙනකෙනාගේ චරිත නානත්වය අනුව මේක වෙනස් වෙන්න පුළුවන්කම තියෙන ඇතම් විට කෙනෙකුට කෙලින්ම ස්කන්ධයන් කියන තැනම ප්‍රකට කරගෙන එතනින් යන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දේ සතිය සහ සම්පජඤ්ඤය විදිහට ඔබට පුළුවන් නම් පාවිච්චි කරන්න ඔබට පුළුවන් නම් භාවිත කරන්න ඒක තමයි ඔබේ ජීවිතය තුළ ඇතිවිය යුතු ප්‍රධානම දේ බවට පත් වෙන්නේ. එනිසා අපට පුළුවන්කම තියෙන්න අවශ්‍යයි මේ ධර්මයන් පිළිබඳව මේ විදිහට අනුපූර්ව විදිහට ක්‍රමක්‍රමයෙන් හොඳින් සම්මර්ෂණය අරගෙන ගිහිල්ලා මේ අනිත්‍යනුව දකිමින් වාසය කරන්නට. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව ඔබත් භාවිත කරන්න. වඩන ලද අනිත්‍ය සංඥාව ඒකාන්තයෙන් මහත්ඵලයි මහත්කාරය සංසයි. මේ ජීවත් වෙන ඔබට මේ ජීවිතේ ජීවත් වෙනකොටම සම්මුති විදියට කතා කළොත් ඔබට මේ උත්තරීතර ධර්මය අවබෝධ කරගෙන නිවෙන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සංඥාවේ තරම් ආනිසංසදායක, ඒ තරම් දිට්ඨ ධම්මව ලැබෙන විපාක ලැබෙන භාවනාවක්. ඒ නිසා ඒ භාවනාව ඔබ ජීවිතය තුළ ප්‍රගුණ කරන්න බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. ඉතින් අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා වටිනා කුසලයක් සිදු කරගත්තා. මේ සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතුයි. අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාං කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාං කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙන මටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං බෝධයන්තු සිවං පදං ඒ වගේම මේ සියලුම කුසල ශක්තිය අපි සියලු ඥාතීන්ට මේ පරිලෝකීය ඥාතීන්ටත් අනුමෝදන් කරමු ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඒ වගේම මේ උතුම් කුසලයේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සෑම සිල් දෙනාටත් ඔබට මේ උතුම් ධර්මලාභය ලබා දෙන්නට කටයුතු කළ හිරු මාධ්‍යායතනයේ සභාපතිතුමන් කාර්ය මණ්ඩලයේ ඇතුළු සෑම සිල් දෙනාටත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා හැමදෙනාම පින් අනුමෝදන් වන්න. Thank you.